හොඳයි. එහෙනම් ප්‍රශ්නයක් පමණයිනේ. දැන් ඉතින් 9 කාලයි වෙලාව. අද මෙත කාලක් විතර අපට අමතරව ගිය මේ විදුලිය එන හිටපු නිසා ඉතින් අද දවසෙත් ධර්ම සාකච්ඡාව සඳහා සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙන් වහන්සේලා සහ සදහැවත් ඔබ හැම දෙනාටම මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා තුළින් ජනිත කරගත් සීල කුසල් තම තමන්ගේ ප්‍රඥාව දියුණු කරගෙන තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නම දෙනාටම තෙරුවන් සරණයි. විසරයි ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අපිට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසල දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි